වහන්සේ පළවෙනි දින වේදල්ල සූත්‍රයේ හත්වන දේශනාව. දැන් ඉන්නේ වේදල්ල සූත්‍රයේ පිළිවෙලින් තියාගෙන එන්නේ දැන් ප්‍රශ්න වලට පිළිතුරු හපයාපු හැටි. එතකොට ගිය පාර අපි ප්‍රඥාව ගැන තමයි කතා කරන්නේ. දැන් මේවට කන් දෙන්නත් මේවා ඕනෑකමින් අහන්නත්. උවමනාව නැත්තම් ඒකේ නියම ප්‍රයෝජනය. දෙකට හැරෙනකොට <clears throat> මේ ලෝකේ එක්තරා කාල සීමාවක් අපි ජීවත් වෙනවා. නමුත් ඒ ජීවත් වීම අත්හරින දවසකුත් තියෙනවා. ඒතොර අද අපේ ජීවත් වීම අපිට පේනවා අපේ ජීවත් වීම අද අපි පාවිච්චි වෙන්නේ මොන ආකාරයකද කියලා. ඒතොර දැනට අපි එක්තරා ප්‍රමාණයක පීඩා සහිත හෘදුම් සහිත කැක්කුම් සහිත මානසික මට්ටම් වලින් යුක්තව අපි ජීවිතේ තල්ලු වෙලා යනවා කරගෙන යනවා නමුත් අපට අරවා විඳින්න කැමැත්තක් නැහැ ඒකට මේ අයිතිවාසිකම අපට ලැබෙන්නේ මේ කැමැත්තක් නැති විඳනේ ලැබෙන්නේ කොහොමද කියන එක සුද්ධවන්තව පිරිසිදු වදාළ ප්‍රකාශ කළේ බුදු පියාණන් විතරයි ඒ අයිතිවාසිකම අපට තියෙන ප්‍රයෝජනේ මොකද්ද අපි මේ පිරිසක් එක්ක පිරිසක් වශයෙන් දැන් මෙතන මෙහෙම රොක් වෙනවා තවත් කෙනෙක් තවත් පිරිසක් එක්ක රොක් වෙනවා මේ රොක් වීම ගොනු වීම ඒ අවස්ථාවට ගලපෙන විදිහට කරුණාට අපි තනි තනියෙන් අපේ ජීවිත පිළිබඳව වග කියා ගැනීම මේ අවස්ථාවේ ඒකමයි නීතිය ඒකමයි ක්‍රමය දැන් මේ අවස්ථාවේ අප පිළිබඳව වග කියා ගැනීම අපි කරන්නේ මේ වග කියා වග කීම හැම මොහොතක් පාසාම කවදාද අපි සසරේ නැයි වෙන්නේ නිවන් දකින්නේ. එදා දක්වා මේ වගකීම සමන්ත පැවරෙන. ඒ වගකීමට පිළිතුරු දීමට කරුණ දැනගෙන තියෙනවා. ඒක මේ ආත්මෙට නෙවෙයි કોઈ ආත්මෙට හරි එයා ළඟ ඒකට වමනා කරන පිළිතුරු එයා ළඟ තියෙනවා ලෑස්ති. මේක කරන්නේ මේකයි, මේකට කියන්නේ මේකයි, මේකට කරන්නේ මේකයි. ආදී වශයෙන් දැනගෙන තියෙනවා. ඒක දැනගැනීමට එක ආත්මයකට පුළුවන් කියන එක ඇහුවොත් නැහැ ඒක මහා කාලය කාල සීමාවක් තිස්සේ මහා කාලයක් මුළුල්ලේ ඒ පුජ්‍යලයේ සෑම දෙයකටම පිළිතුරු සපයමින් දැනගනිමින් දැනගැනීම සම්පූර්ණ වූදාට කවදද එදාට කියනවා එයා දන්නවා කියලා මොනවද දන්නේ එයා දුක් නොවිඳින්න දන්නවා එයාට තමයි රහතන් වහන්සේ කියන්නේ ඒක බුද්ධිය සම්පූර්ණයි ඒක මේ මේ පිටස්තර දැන් මේක ඕනෑ නැති මහා විශාල පිරිසක් ලෝකේ ඉන්න එක්තරා සුළු පිරිසක් මේකට අධ්‍යයනය. මේකට හේතුව මොකද? ඒ අය ගාව විතරයි. අර ඒකට වමනා කරන ශක්තිය තියෙන්නේ. ඒකට බෑ. දැන් දන්නතු මිනිහට අටකොස් දුන්නට කිසි වැඩක් නැහැ. එන්නේ කන්න බෑ. අන්න ඒ වගේ අර ඥාන සම්පත්තිය නැති බුද්ධලයාට මේවායින් පේනකොට අහක බලා ගන්න ඕනේ. අනිවාර්යෙන් සිද්ධ වෙයි. අන්න ඒක නිසා මේ පිරිස මේ උනන්දු දක්වන උනන්දු අත්කට අවශ්‍ය ඉතාම ප්‍රයෝජනවත් දේ තමයි මේ වේදල් සූත්‍රයෙන් උත්පන්නන්නේ. ඒ වේදල් සූත්‍රයේ තියෙනවා මේ ප්‍රඥාව කියන්නේ මේ ප්‍රඥාව අප පිළිවෙලට ඔබ කියා ගැනීමේදී උපරිම උපරිම සහායක් වෙන කොටසක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාවේ සුළු මුළු කිව්වා යම් කිසි කෙනෙක් තුළ ප්‍රඥාව ඉඳිල සකස් කළා හැදගැහිලා තියෙනවා නම් ඒ පුද්ගලයාට කාරණා තුනකින් මේක ප්‍රඥාවේ සාර්ථකත්වය හැම වෙනවා. කාරණා තුනකින් කිව්වෙ මොකද්ද? අභිඥාය පරිඥාය පහනාය කියලා අභිඥත්තා පරිඥත්තා පහනත්තා කියලා තුනක් තියෙනවා. ඒ තුنين දෙන්නේ මොකද්ද? හැම වෙලේම අභිඥත්තා කියේ මම මේක සාමාන්‍ය කටින් ඒක සඳහන් කරනවා. අභිඥත්තා කියන්නේ යම් කිසි දෙයක් දැක්ක හැටි, හමු වෙච්ච හැටි. ඒ දේ පිළිබඳව පිටින් පිටින් පේන දේ සම්මලකින් එහා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඇයි එහෙමපත් නොවියා? පත් නොවන්නේ. මේ පත් නොවන්නේ ඒ ඒ බාහිරින් පේන දේ තුලින් ඒ වස්තුවේ සත්‍යය හොඳාකාර පැහැදිලි වෙන්නේ නැහැ. ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ, දර ගන්න හම්බෙන්නේ නැහැ. යමක් ආශ්‍රය දැනගන්නේ නැතුව යමක් පිළිබඳව හොඳ දැනීමක් නැතුව ඇසුරට ගිය මොන තත්ත්වයක් උදා වේද මොන අයිතිවාසිකම ලැබෙද කියන්නේ. ඒක නිසා බුදුදහමේ උගන්වන්නේ මොකද්ද? මේ ලෝක ධාතුවේ තියෙන සියලු වස්තු තමන්ට දුකක් නොලැබෙන ආකාරයෙන් ආශ්‍රය කිරීමේ ක්‍රමයේ උගන්වන එකයි මේ මේ බෞද්ධ අධ්‍යාපනයේ ලබා දෙන්නේ. ඒකට දැන් යමක් පිළිබඳව අර අභිව්‍යක්තා කියන කොටසට අයිති සෙවිල්ල කරනකොට ඒ වස්තුව පිළිබඳව තමා විසින් අනර්ථයෙන් බේරිලා අර්ථවත් සත්‍යයක් උදා කර ගැනීමට ඔහු විසින් දත යුතු දෙය. ඔහු විසින් දත යුතු දෙය. ඒ අවස්ථාවේදී ඔහු විසින් ලබලා නැත්නම් උට දැනිලා ඔහු ඒකෙන් ප්‍රයෝජන ලබලා එයා ඒ ගැන ආශ්‍රයයට සැකයක් නැති සත්‍යයක් පුදා කරගන්න. දැන් මේකෙන් මම දන්නවා ඒ ඒ ඒ ඒ සත්‍යයට ආශ්‍රය කරන ක්‍රමෙත් මම දන්නවා. ඒකට දැන් ලෝකෙන් යා දුක් ලෝංජින සත්‍යයක් උදා කරගන්න මූල ධර්මය තෙන්නවා අභිඥත්තා කියලා. පොද පරිඥත්තා කියලා දෙවෙනි කොටසෙන් තෙන්නේ මොකද්ද පරිඥත්ත කියන්නේ? මේ වස්තුවක් එක්ක මේ ඇසුරේදී දුකක් නොවන විදිහට තමා විසින් මොන මොන ආකාරයෙන් ඒ කාර්ය ඒ වස්තුවත් එක්ක ඇසුරු කිරීමේදී ඒවට ජන්මිය යුතු පක්‍රම එවාගේම ඇසුරු කර යුතු ආකාර ආදී යම් තරමක් තමාගේ යහපත පිණිස ඒ වස්තුව වස්තුව ඇසුරු කිරීමට තමා යම් ආකාරයකින් යෙදෙන්න යම් තරමක් කරුණ තියෙනවා නම් ඒ කරුණ සියල්ල දැනගෙන හැකිතාක් දුරට දැනගෙන සිටීම පරිණත්තාත්ය. සුබට පහනත්තා කිව්වේ ඔය කාරණා දෙකට මිනිහාගේ සිටිවි ගොනු වෙනකොට. එයාට එක්තරා තීරණයක් මේ ලෝක ධාතු සියල්ල ගැන මේ අර ක්‍රමයි අර වස්තුවේ හැටි යදන්න තියෙන උපක්‍රම ඔක්කොම යොදලා හිතනකොට එක තීරණයකට බැහැ මොකක් පහන කිසිවකින් කිසිවක් බලාපොරොත්තු නොවේ ඒකයි බලාපොරොත්තු වෙන දේවල් ලබන්න බෑ ඒක මේ පහනත්ත කියලකින් දෙන්නේ මොකද්ද මේ වස්තුව ඇසුරු කරන නමුත් මේ වස්තුවේ මොනම ආශාදයක් සමාහට ඒ ලැබිය යුතු මොනම දෙයක් ගැනවත් එයා බලාපොරොත්තු වෙනවා අපි දෙමේකට දැන් මේ අවස්ථාවේ මම කතා කරනවා මේ මම කතා කරන අවස්ථාවේ මේ අය අහගෙන මේ කතාවෙන් දැන් මේ අයව මම අත්හැරලා නම් මේ අයව මම කතා අත්හැරලා මේ අවස්ථාවේ මේ කතාවෙන් ඇසුරු කරනවා නම් මොකද්ද මගේ මානසික මට්ටම? ඔව්. ඒ අයට මේ කාර්ය ඇසීමේ උහුත් උන්ට ඒ අයට යහපතක් වෙන නිසා මම මේක දන්න නිසා ඒ අයට මේ පවර මේක කියා දෙන්න. ඔච්චරයි. එතනින් එහා බැරි වෙලා මම හිතුවේ තේරුණාද දන්නේ නැහැ. මේ අය මේකට පහදිනවද දන්නේ නැහැ. දෙතර ගිහින් කොරයිද දන්නේ නැහැ. මේවා ජීවිතේ පාවිච්චියට ගණේද? ඒ ඔක්කොම බැඳිලි. දැන් ඔක්කොම බැඳිලි. තේරුණාද දන්නේ කිව්වේ එකත් කරුණාවට මෛත්‍රිය සාහිත්‍ය නමුත් එකක් බැඳිලා. මම ලක්කේ තේරෙනවා නම් නොතේරෙනවා නම් හරි. නමුත් වල තේරෙනවද කියලා ඇහුවොත් ඒක මෛත්‍රියට වැටෙනවා. නමුත් තේරුණාද දන්නේ නැහැ කියලා හිතුවොත් මගේ ළඟ අර පිළිබඳ සැකයක් තියෙනවා එල්ලිලා ඉන්නවා ඒ මොකුත් මම කිව්වා ඉවරයි කිව්වට පස්සේ අනිත් හැටි ඒක ඊළාගේ වැඩ ඒක මට අයිති නෑ බුදුහාමුදුරුවෝ නිවන් දකින මඟ පෙන්වන නිසා නිවන් දැක්කේ නෑ හරක් දක්කන්නවා නිවන් දැක්කේ ඒක බුදුහාමුදුරුවෝ නිවන් දකින සැටි කිව්වා ඔච්චරයි ආසනින්ද කියලා බුදුනාට වැඩියා ශ්ලෝක 18 ආදර්ශයක් වැදගත්ම ආදර්ශයක් දුන්න ප්‍රඥාව මොකද්ද පහනක්. ඒතර අපි ළඟ දුක් විඳින නොවිඳින ස්වરૂප තියෙනවා. දුක් නොවිඳින ලක්ෂණය තියෙනවා අපට පේන්න ඕන අප ගැන මම මොකද බලාපොරොත්තු වෙන්නේ. ඒක ජීවිත ජීවිත මම බලාපොරොත්තු නැරේ ඒක මරණයයි කියවට ජීවිතයයි කියවට මරණය කියන්නේ ඒක ගැන මොකද සුළුමුලක් වේදනාවෙන් බේරෙන්න පුළුවන් නම් ඒකත් අර ආදි මොනවා ඒකත් හොඳ වුණොත් පිළිගන්න නැත නිසායි. අන්න ඔතෙන් එන්න පුළුවන් නම් මං කිව්වට මම වතයි නෑ. යම් කුහුලුවන් නම් මම සංසිලා ඒ ආවාය ඔයයන්. අන්න එතෙන් එන්න තරම කුණු කුණු ගැන්නේ මේ ධර්මයෙන් දෙන්නවා. ඒ කුණු ගැන්නේලට ඒ කුණු ගැන්නේලට අපේ සිටිවිලි අහු වුණොත් හැබැයි ඒක විශේෂයි. ඒ කුරුදෙන්මි ජඩපේ සිටිවිලි අහුවුනොත් ඒ කියන தත්වයට පෙරලෙනවාමයි. වෙලා තියෙන්නේ ඒ කුළු ගැන්විලට අහු නොවන ගතියයි වැඩි මොකද ඉස්සලා යනවා. ඒක නිකන් කෙල්ල කෙල්ලා වගේ ඉස්සලා යන ගතියක් අපේ සිත්වල තියෙනවා. ඒ ඉස්සන්නේ මොකෙන්ද? අර අපි ළඟ තියෙන කෙලෙස් වල බලපෑම නිසා. අරවත් එක්ක ගෑවෙන්න ඉඩ දෙන්නේ අපේ ළඟ තියෙන කෙලෙස්. මේ වන්න මේ බලන්න මේ මේ නර අනබ්බනම් ඒවල ඒවල ඒවල ඒවල අරක වහනවා වහනවාම අරක මතකත් නෑ ඒක තේරෙන්නේ නෑ තේරෙන්නේ ඉඳෙන්නේ නෑ අන්න ඒකවල දැනගන්න ඕන අපි සතරට අතුල් කලේ මේ කෙලෙස් ඒ කෙලෙස් ඇති ඇති ඇතිවල ඡායන්නේ ඒ කෙලෙස් වලින් පීඩා වින්දා ඒක දැන් මේ සමයේ අපිට ලැබිලා තියෙන අයිතිවාසිකම නිදෙන්න පුළුවන් ආත්මයක් ලැබිලා තියෙනවා නිදෙන්න පුළුවන් කන්නේ ලැබිලා තියෙනවා මුළු ඒ නිදෙන්න පුළුවන් ආත්මේ කියලා ගත්තාම මිනිසාත්මේ තමයි. මේ කිසිම ආත්මකින් බෑ. ඒක මිනිසාත්මේ ලැබිලා තියෙනවා ඒ ක්‍රමයක් ලැබිලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් පිළිවෙල ලැබිලා තියෙනවා. ඒක ඔන්නෝයි ගැන හිතනකොට අර කෙලෙස්වල තමාට වෙච්ච අපරාධ ගැන හිතලා දෙරෙන්ද මඟ සාදා ගන්න පුළුවන්. එතකොට දැන් ඔය පරණ කතන්දරයක් ඔය ඉගේ ගිය සරේදී ඉගේ සම්පින්න. නමුත් අන්තිම මේකයි. හතිපනාවසෝ සම්මා විද්‍යා උපාදාය. කොටයි කියලද. හැබැයි මේ එකින් එකට වෙන වෙනම ප්‍රශ්න. මේ කොටහාම්දුව ශ්‍රීතාංගරන් වෙන වෙනම අහනවා. මේ වෙන වෙනම අහන්නේ මොකටද? උන්වහන්සේ නොදන්නවා නෙවෙයි උන්වහන්සේ දන්නවා. නමුත් අර වගේ විවරණයක් කරන්න පුළුවන් උත්තරයකින් ලැබෙන විවරණේ ලෝක ධාතුවට ප්‍රයෝජන. ලෝක ධාතුව කියන්නේ පුහුදුන්කමේ පීඩා විඳින ඉන්න කාටත් ප්‍රයෝජන. ඒ උත්තරේන් වහන්සේලා ගත කරන කාලය තුල අසරණයාගේ දුක බලපු හැටි තමයි ඔය. මේ ළඟ ඉන්න එක්කෙනෙක්ගේ දුක බලන එක නෙවෙයි. ලෝක ධාතුවේ යම් තරමක් අසරණය දුකින් මිදෙන්න දුකින් පෙළෙනවා. ඒ අය හැමතෙම මගේ මේ සාහය මගේ මේ උදව්ව මගේ මේ ජීවිතේ කල හැකි දේ එතකොට අසරණේ ගිවාම හැමලේ ඉන්නේ කියලා නෙවෙයි ඒ වගේම ආරංචි වෙච්ච කෙනා නෙවෙයි යම් ධර්මවලද ඔය යම් ධර්මවලද කියන එක තමයි මෛත්‍රියේ ලක්ෂණ ලෝක දහතියේ මොන කාලෙකින් හරි අන්තිම හැදුම් නොපෙළෙන සතාගෙන් ගලා අන්තිම ලොකු සතා ඔයාදී ඔක්කොම සතුන්නේ යමෙක් අසරණද ඒ අයට මගේ පිළිත කියලා හිතනකොට අන්න ඒකේ තමයි මෛත්‍රී ස්වરૂපය. ඕක එන්නේ මෙන්න මේ කියන තත්ත්වයෙන් විස්තර වෙන්නේ විස්තර කරින් තේරෙනවා මොනවාද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය උපදින්නේ කොහොමද එච්චරයි ප්‍රශ්නේ වලයි සම්මා දිට්ඨිය ගැන අපි හැම ගහලා තියෙනවා හැම ගහලා කියන්නේ ඉතින් බෞද්ධ වශයෙන් ඒක කුඩු සම්මා දිට්ඨි කුඩු ජීලියයි ඒ තරම් අහලා තියෙනවා සම්මා දිට්ඨිය නමුත් ආ වචනේ ආ අපි ආශ්‍රය කරලා තියෙන වචනේ. නමුත් අපේ ළඟ ඒ කියන චිත්ත රටාව හැදේ. ආපු බව, තිබෙන බව, ක්‍රියාවට වෙච්ච බව දෙලිකේලාවක් නැහැ. ඒක මේ සම්මාදිට්ඨියෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. සෝද සම්මාදිට්ඨිය විසින් දෙන්නා වූ සහය උදව්ව ප්‍රඥාවගේ ප්‍රඥාවගේ මතුවීමට හේතු වෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය උපදවන්නේ කොහොමද කියන එක අහපු එකට මෙන්න හරි හම්බුනේ දුන්න පරතෝ භූත ප්‍රත්‍යයයි යෝනිසෝ මනිතා පරතෝ භූත ප්‍රත්‍යය යෝනිසෝ මනිතායි මම මෙතන ගාව එකක් වෙනස් පැත්තකින් දානවා එක්කාස් කරනවා ආමිෂ ප්‍රතිපatti කියන එක. මේ පරතෝගෝස ප්‍රත්‍ය යෝනිසෝ මනසකාරය. කියන එක අපි ඉස්සෙල්ලා ගත්තාම පරතෝගෝස ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? සිතක් පහළ වීම සඳහා නිමිත්තක්. හැම වෙලේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා බාහිර යම් ධර්මයක් ලෝකෙ ඔය කොටස් පහට අයිති ඒවා කොහොම පරත පර පරතෝගත ප්‍රත්‍ය ලබා දෙන කරුණු. ඒකේ නිමිත්ත ගැන ඔය පරතෝගත ප්‍රත්‍ය කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය. එතකොට මේ වෙන්නන්නේ මොකද්ද? අපි සංසාරේ යම් කාල සීමාවක් සසරට වැටිච්ච දවසේ ඉඳලා දුක් විඳනවා. දුක් විඳම බාහිර වස්තුවක් නිසා. හොඳයි මේ බාහිරේ අභ්‍යන්තරයේ කියලා කියේ මොකටද? සිත. සත්‍යයෙන් සියල්ල බාහිර. සිතවිල්ල අභ්‍යන්තරේ කෝ ඒ සිතවිල්ලට ඒ සිතන සිතවිල්ල ඇතුළත සීමාවට වෙන් වුණා ඒන් පිට සියල්ල බාහිර. ඒක දැන් අපි බාහිර පිළිබඳව අපි බාහිරින් අපට සම්බන්ධ වෙන සියල්ල පිළිබඳව අපි ආශ්‍රය කරමි. අපිට මොකද්ද සිද්ධ වුනේ කිව්වොත් හැම ආත්මිකම අයිතිවාසිකම් අපට අද කියන්න බෑ. අපිට මතක නෑ. නමුත් මේ ආත්මේ වර්ධනයකටම උපතලබලා බිහි වෙලා මේ අද වෙනතුර එනකොට අපි නිින්දන විඳපු දේවල් ගැන ඇහුවොත් එක තත්පරයක් එක ක්ෂණයක් शफी खेने का पिंजरा है तो तो प्रश्न कांदा ये ना बबुल वालो जी त्यामुळे बाळ नटनवा नोईक नोईक वर्गे नटून तेनवा बाळ तेनवा संघाची होय सांगोलजी हेना अपी लिखाण अपराध विधान करा और अपी नमदार नो एक सफाई किया नमुद दोस्त है ना काम सहन दुख बोला अरे आगे मुझे अरे आगे हबीज दिया मेरा दिया මේ මේ මනස මොකද්ද වැඩ කරන්නේ? එක එක තරහ තුනන් වල පීඩා ලබන මට්ටම් වලට වැටි ඇති. ඉන්න බැද්දෙන් දෙත් බැලලා. ඒක ඒ මොකද? එකක්වත් උහුලන්න පුළුවන් එකක් යාර දැකලා නැහැ අහලා නැහැ. එකක් සන්තෝෂය කියනවා තවත් එකක් තේරු විසඳන්න බෑ දුකයි කියනවා. මේ සන්තෝෂය කියුවේ එකේ හරි වදන් නෑ කියුවේ දෙකේම තියෙන්නේ වින්දනය වරොත්තු නොදෙමිසයි. දවල එක වෙලාවකවත් සපත් ඉන්දයි කියලා කිසි කෙනෙකුට නැගිටලා කියන්නේ. ඉතින් මම නිකන් බොරු ප්‍රශ්න අහන්න ඕනේ කියන්න බෑ. ඒක කිව්වොත් අපි අහවල් වෙලා හා මේ මොනවාද? කමිලා සිතාව රසවත් කෑමක් කන වෙලා වතුලක්කම් කරන මොනවා හරි කන වෙලා. ඔය වෙලාවෙත් මහා දුකක් මොකද මේ ගානට ඉනක. මේ කන ගමන් අරක දිහා හිතන. ඒ අර ඉතුරු හරියයි දිහායි බලන්න. කණේකේ රස විඳින්න හම්බුනේ නෑ. ඇයි ඉතුරු එකේ හැටි බලන්න. ඈ නේද? අර වන්නේ. නිකාම්ම වැහිඳ. අන්න ඒක නිසා මොකන්ද දුක්කේ? ඔක්කොම පරතෝගෝස ප්‍රත්‍යයෙන් මිච්ඡා විච්ඡේද වැටෙච්ච නිසායි ඔය දුක. අද දුකේ. අපි බාහිර දේ වැරදි විදිහටයි පාවිච්චි. ඕකයි මේ කියන්නේ. පොර සම්මා දිට්ඨිය මොකද්ද? ඒ දුක් දුක් විදිහට ඒ ඒ ඒවම වෙන එකක් ඒවම එකක්වත් අත්හරින්නේ කියලා බුදුහාමුදුරුවෝ විශ්ව බව අහක බලාගෙන නැත්නම් වල්ලා දාපක් කිව්වේ. ඒව එකම උඹ සපවිද සම්මා දිට්ඨියට අපේ මොන්සෝ මනස්කාරය උදව්. අන්න අපි දරුවා යාළුවා හිතවතා අහිතවතා මේ ආදි වශයෙන් වෙන් වෙච්ච මිනිස්සු සමාජයක් තියෙනවා ඒ සමාජී යම් ධර්මයක් ඉන්නවනේ ඒවා එක එක තරාදිර වල එකෙන් එකට වෙන් වශයෙන් බෙදලා ඉන්නේ. අපි බෙදලා තියෙන්නේ. එක්කෙනෙක්වත් එක්කෙනෙකුට පුළුවන් කමක් කියලා නැහැ. අරයක් මෙයා වගේ තමයි කියලා කියන්න කවුරු සම්බිලන එකෙන් එකට වෙන් වශයෙන් වෙන් කරගෙන අපි සමාජයේ හැම කෙනෙක්ම ඉන්නේ. දැන් හරක් වඩුවට ගියොත් හරක් අපි වෙන් කරගෙන. වෙන එක විදිහට අපිට එක වස්තුවක්වත් පිළිගන්න බෑ. ඒකෙන් මොකද ඒ විවිධත්වය තියෙන්නේ. ඒකෝ මේ හැම විවිධත්වයක් එක්කම අපේ මානසික විවිධත්වයකුත් වැඩ කරනවා. සංවිධානය වෙනවා. හැදෙනවා. ඒ හැදින්න කොහොමද හැදෙන්නේ කිව්වොත් අපි හදන එකක් නෙවෙයි ඒක අනුව මේ ස්වභාවයෙන් ජීවිතය ඇතුලේ තියෙන ශක්ති නැගිටින හැටි දැන් uh, ඔය බෙදුම වෙන්නේ. ඒ බෙදුම දැන් යම් කිසි දැන් කහ පාට රතු පාට වර්ග පාට දෙකක් ඇති වස්තුවක් දැක්කොත් අර කහ පාට දකින්නකොටම අර කහත් එක්ක වැඩ කරන ඒ කියන්නේ වර්ණය එක්ක වැඩ කරන ඊ වර්ණය එක්ක වැඩ කරන වෙනම කාම ධාතුවක් කාන්දමක් තියෙනවා. ඒ කාන්දම අවදි වෙනකොට සිතේ උපදිනවා දැන් වේගය රත් වීම ඒ ආකාරයටයි ඉපදෙන්නේ. ඒකට රතු දකින්නකොට රතු එක්ක වැඩ කරන කොටස අපි අඟ වැඩ කරනවා. එතකොට ඒ කොටසට අනුවයි අපේ සිටිවිල්ල සංවිධානය වෙන්නේ තේජසත් රත් වීමත් ඔක්කොම ඒ ගන්න. එතකොට දැන් අපි පුජ්‍යලයව නෙවෙයි අපි අඟ දැන් කිව්වා පුජ්‍යලයන්ව අපි වෙන් කරනවා කියලා. ඒ පුජ්‍යලයන් නෙමෙයි අපි වෙන් කළේ අර පුජ්‍යලයාගේ තුලින් නිකුත් කරන නිකුත් කරන ඒ දර්ශනයට ගොදුරු කරන අර කාණ්ඩවත් එක්ක මිත්‍රත්වය පවත්වන දේවල් එක්ක කාණ්ඩම වැඩ කරපු හැටියට අපි අයියකින් ඉඳන් හොඳයි නරකයි වැඩි අඩුයි මදි ඇති ආදී වශයෙන් අපි නිගමන දෙනවා. නමුත් අර වැඩ කරන්නේ අරවා. ඒකයි මේ ලෝකේ විවිධත්වයක්. ඒ විවිධත්වයට අනුව අපේ අර බැඳීම සංවිධානය වෙනවා. ඒක ඉතින් අපේ ළඟ තියෙන කාණ්ඩම් ශක්තිය හැටි. ඒත් ඒ කාණ්ඩම් ඒ කාමයේ ඒ කාන්දම ක්‍රියාත්මක වීමේදී ওই විදිහේ සංවිධාන වීමේදී වෙන්නේ මොකද්ද? ජීවිතේ පාවිච්චි කිරීමට ලැබෙන හැම අවස්ථාවකම ඔය ක්‍රියාව කරමින් අර පීඩාව ලබා ගැනීමට සම අයිතිවාසිකමක් තමයි අපි මෙච්චර දුර පාවිච්චි කරමින් ගෙනල්ලා තියෙන්නේ. ඒකවල දැන් මෙතන බාහිර වස්තුන් අල්ලාගෙන යෝනිසෝ මනසිකාරේ යොදන්නේ කිව්වා එතකොට දුක් නැති වෙන විදිහට තමන්ගේ අවබෝධය අවබෝධය සංවිධානය වෙනවා. ඔය අවබෝධය සංවිධානය වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අර ඇතුලේ තමන් ළඟ තියෙන කාම ධාතුන් පාලනය කරන ක්‍රමයක් මේ පෙන්වන්නේ. ඒක ස්වභාවයෙන් මානසික ජීවිතයේ කාර්යය දෙන ස්වභාවික ශක්තිය අතරින් උපරිම මට්ටමේ ශක්තියක් තමයි කාණ්ඩව කියන්නේ. ඒ මේ ලෝක ධාතුවම මේ ආකාරයට තර රිද්මයකට පාලනය කරන්නේ ඒ කාන්තම් ශක්තිය. ඉතින් කොට ඒ ඒකම තමයි අපිට හැදිලා තියෙන්නේ. ඒ කාන්තම විශි ක්‍රියාත්මක වෙන විවිධ ආකාරවල নানা ආකාරවල විවිධත්වයන්ගෙන් ලැබෙනා වූ වින්දන අයිතිවාසිකම් එක මට්ටමකට ගන්න. දුකක් නැහැ, පීඩනා, හිඳුන්, කැක්කුම් මුකුත් නැහැ කියන මට්ටමට ගන්න වැඩ කරන කෙනට අර කාන්දම ඒවත් එක්ක මිත්‍ර සම්බන්ධය ඒ වාගේ ශක්තිය හැටියට ක්‍රියාත්මක වෙන එක පාලනය කරන්න යෝනිසෝ මනසිකාරයේ යොදන්නේ. ඒ කොහොමද? දැන් ඔන්න අපි කියමු යෝනිසෝ මනසිකාරයේ කියන්නේ මෙහි මූල ධාතුව මොකද්ද මේ? හැම එකකම මුල මුල් தත්වය මොකද්ද මේකේ? මේකේ තියෙන මුල් தත්වය කියවම හැදිච්ච හැටි ඒක සංවිධානය වෙච්ච හැටි ඒ එකක්වත් නෙමෙයි මේ සෑම වස්තුවක තිබෙන ප්‍රධාන කරුණ මොකද්ද සෑම වස්තුවකම තියෙන ප්‍රධාන කරුණ මොකද්ද ඒ මේ සියල්ල මේ ක්‍රියාත්මක වීමට උපකාර වෙන මුල් අයිතිවාසිකම මොකද්ද මේ වස්තුවට කියන එකයි මේ යෝනිසෝ මනසිකාරය එතකොට ඒක මනසිකාරය කියන්නේ මනසිකාරය කියන්නේ ඒකේ ප්‍රමාණය දැනගන්න ඒ වාට අනිවාර්යයෙන් හිමි වෙලා තියෙන ශක්තිවල ප්‍රමාණය දැනෙනවා. ඒකට දැන් අපි කියන දරුවෙක් කෙනෙක් එයාට ඒ පියාට නැත්නම් බලන විඤ්ඤාණයට ඒ සිත පහළ වීමට වස්තුවක්. දැන් මේ ලෝක ධාති අපේ ඉන්ද්‍රියන්ද හැමෙල සියල්ල නිසා තමයි අපට හිත පහළ වෙන්නේ. මේ පහළ වෙන හිත්වල තමයි අපේ ඔය කියන දුක පීඩාව මතුවෙන්නේ. එතකොට මේ හැම වෙලේ එකක් වශයෙන් අපි ගත්තොත් දැන් පියාට දරුවා හමුුණා. එතකොට මේක ඒ පියාට දරුවාව පරතෝ භෝධ ප්‍රත්‍යයට එක උපකාරය. එතකොට මේ දරුවා පිළිබඳ බුදු හැටියේ දකින්න කොටම ඒ ඡායා රැකනත් එක්කම රැකෙන්නේ සතුටක් නෑ උහුලන්න බැරි ආදරයක් හෝ වේවා ඒකට මොන නම දැම්ම උහුලන්න බැරි ගතියක් තමයි ඉන්නේ දරුවා ගැන එක්කම මනාපයක් එක්කම මනාපයක් දෙකෙන් එකක්වත් උහුලන්න බෑ. හනේ මගේ රත්තරම් දරුවෝ පැටවා කියන මොනවා හරි ඒ ඔක්කොම මේ විශේෂණ දාන්නේ මොකෙන්ද? අර උහුලන්න බැරි මට්ටමේ වේග තමයි ඒ අර විශේෂණ වලින් දෙන්නේ. නැත්තම් මෙතන රත්තරම් දන්නේ නැහැ. නමුත් එයා අර රත්තරන් ආවේ අර අනුසාරේ. ඒකද ඒ එයා දෙන්නවා ඒ උහුලන්න බැරුව ඒ ප්‍රකාශ ඔක්කොම කරන්නේ. ඒ මොකද දරුවා විලාසය. ඒකෝද ධර්මයා. ඒ දරුවා වලින් විඳින්නේ සපද්ද නැහැ. එතකොට මෙයා දරුවා පිළිබඳව හරි දර්ශනීය තියෙනවා. හරි යැපීමක් තියෙනවා. නැත්නම් නිසයි විදවාගත්තේ. හරි යැපීම තියෙනවා රිදෙන. මොකද ඒක හරියට පාවිච්චි කරනවා. ඒක වැරදි විදිහට පාවිච්චි කරනවා. මොකෙන්ද යම් කිසි දයක් පාවිච්චි කරන්නේ? මේ ලෝක දාසිය සියල්ල පාවිච්චි කරන්නේ හිතේ. ඊට පස්සේ අර අතපොත ඇඟ ශරීරය ඒ ඔක්කොම එකසේ ඉස්සෙල්ලා හැම එකක්ම ආශ්‍රය ගන්න හිතේ. මොකද මේ හිතේදී මේදී මේ වස්තුව එක්ක තමයි හිතට නිදුමක් වෙනවා නම් මේ කියන්නේ ඒක ආශ්‍රය කරපු ක්‍රමය වැරදි. ක්‍රමය වැරදි කරන වැරදි විදිහට හිතලා ඒ කියන්නේ. හරි විදිහට හිතන්නේ කොහොමද? මේ දරුවේ කියන එකේ ඇත්තක් තියෙනවා. නෑ හැඳිනීමක් පමණයි. එතන ඉඳලා ඉස්සරහට යනවා. හැඳිනීමක් පමණයි. දැන් නෑකම කෙනෙක් පුද්ගලෙක් හඳුනා ගන්න දැන් ඔය හරට්ටෝය පුච්චන්නේ හන්වරේ ඈ ඉන්දලා පුච්චනවා ආරයාගේ නම තේනිස් නම් තේයන්න ගහනවා නේ ඔන්න හොතිමුණා එන්නේ ඒ වගේ මේ මිනිස්සුන්ට හඳුනන එයාට කියන්නේ දරුවා අරයා කියන්නේ භාර්යාව මෙයාට කියන්නේ ස්වාමි පුරුෂයා මෙයාට කියන්නේ දුව ආදි වශයෙන් මේ එක එක මේ නෑදකම් සම්බන්ධකම් අපි ඒ නම් වලින් පාස්සේ ඌට ඇත්තක්ද? නම සම්මුතියක්. නමුත් දරුවාගේ මොන මොන මගේ අයිති මා මයිලෝට පහළ වෙච්ච කෙනෙක් හරි ඒ ඔක්කොම ඇත්තේ පහළ වෙච්ච හැටි. දරුවා ගැන තමයි ඔය තරම් පීඩාවේ ඉන්නකෝ මොකක් කොපා ආ වේදනාව ඉන්නේ ඒකට හේතුව මොකද්ද? මෙන්න මේකයි හේතුව මොකද්ද? ඒ දරුවා මගේ මගේ දරුවා මෙන්න මේ ආකාරයෙන් පවතී ලෝකයේ කෙරෙන්නේ කවුද දැන් කවදාක සිද්ධ වෙන්නේ කියලා ඔන්න දැන් මෙයා වැටෙනවා ඒ කවදා සිද්ධ වෙන්නේ කියලා කියේ මමයි දැන් නමුත් ඒ එක්කන ඒ හිතන එක්කන ඔය විදිහට තා කරුණු හිතන්නේ එහෙම වෙලා තියෙනවද නේද වගේ එක සාක්ෂියක්වත් තියෙනවා එක සාක්ෂියක්වත් තියෙනවද ඒ මගේ කියන්නේ තා විසින් තව දෙක කාරණේ තව තුනක් ඉතින් ඔයාලා බලනකොට යා කියපු එකත් එක්කල්ල නෑ ඉන්නට ඕනේවා එන්නකොල් නේද ඒක ඉතින් එහෙනම් කොහොමද මගේ වෙන්නේ ඔන්න ඔය කරුණ වලින් අත්යෙන් රිංගගෙන ඇවිල්ලා දැන් මේක ඇත්ත මොකද්ද එක්තරා කර්ම ශක්තියකින් එයාලම ගොනු වෙච්ච කාම ධාතු පහේ ප්‍රමාණයේ හැටියට මාට මාව හදන්නේ එක්කල්දී කාම ධාතු නෙවෙයි පයින්නේ එක්කල්දී ලැබෙන්නේ මොකද එක වෙලාවක එක්කාසේන ගොළු වීම තවත් ලෝක දහසේ කිසිවක් සැලෙත් කරන්න බෑ. ඒ මොකද කාලදේශ දීප මව කියලා පහක් මෙතන වෙන්කොලේ ඔන්නෝක නිසා. මොකද එක තැනක එක වෙලාවක ජනක උපන්නනම් ඊට පස්සේ ඒ ඒ වර්ගයට අයිති කිසිවක් ලෝක පහළ වෙන්නේ නැහැ. එච්චරයි පහළ වෙනවා. හැබැයි මොනවද ප්‍රශ්න තියෙනවා නහන්න ඕනේ. එච්චරයි. කාලයේ දේශයේදී එතකොට එක පුද්ගලයෙක් දැන් බුදුරෙක් ලෝ පහළ වෙනවා නම් ඒ උන්වහන්සේ ඉපදින තැන උන්වහන්සේ උපත් පිළිසින ගන්න ස්ථානේ මේ වෙලාවට මා මම එතකොට මේ කාලය මේ ඔක්කොම එක තැනක එක විදිහට ඇදෙනවා තවත් තැනක තවත්. එතකොට දසමින් දසම ස්ථාන බැලුවොත් එකට එකක් වෙනවා. එතකොට දැන් අර පියා අර දරුවා පිළිබඳව යෝනිසෝ මනසකාරයෙන් හිතනකොට මගේ කාම ධාතු මය පංචකාමයේ සකස් වීම එක ඒ මනසේ එක. මොකද එයා වන්නේ මට කොච්චර අවුල් වුණාට පස්සේ. ඒක නිසා ඒ මනුස්සයාගේ සිටියේ වැඩ කරන්නේ මගේ කියලා පවත්වලා තියෙනවා. ඉතින් ඒ අය අත්හරින්න බෑ. මේ අයට මේ ප්‍රගුණත්වය මේ ධර්ම ස්වરૂපයේ දැනගට ඕන්නතරයි. මේ තින්න එක මුතුවේදී ඒ අය ඒ අයගෙන් අනිත් එක්කෙනා න්යාය යටත් කරගන්න න්යාය යටත් කරගන්න හදන විලාසවලින් මතුවෙනා දුක්කම. පීඩාසහිත ස්වરૂපයක්. චක්කු ශල් නවතිලා එයාගේ අයිතිය එයාට බාල්ලීමක් මෙයාගේ අයිතිය මෙයා වෙන් කර ගැනීමක් කියන එක මේ ලෝක දහතියේ ආව වස්තුවක් පිළිබඳව යමකට පුළුවන් නම් ඔය තීරණය පිට ඒක ඒකයි මේක විතරක් මතයි. ඒක මේක විතරක් මතයි කියුවහම තවත් ඕක සිතා බහිනවා නම් සිතා බහිනවා නම් කිව්වොත් තවත් ඕක යටේ යනවා නම් හිතම හිතවිල්ල ඒ චිත්ත වැඩ කරන හදවත. සිතිවිල්ල අධ්‍යාත්මිකයි හදවත බාහිරයි. ඒකට යම් කිසි විදියකින් අපේ බාහිර ලෝකයේ සියල්ල හොර බහා දබලා ජීවිතයක් දැනගත්තා. එයාට එයාගේ අත ගැන හිතන්න පුළුවන්කම. ඔළුව ගැන හිතන්න පුළුවන්කම. ඒ වගේම එයාගේ හෘද වස්තු උපදීන හිත උපදීන හෘද වස්තු. ඒක ගැන එයාට යමක් තීරණය කරන්න බෑ. මගේ මේ හෘද වස්තුව මේ විදිහට සිත් පහළ වෙමින් මේ ජීවිතයේ පැවතුම් හඳ කොච්චර කල් වැඩ කළාද දැන් නම ජීවිතයන්නේ. අන්න ඒක නිසා ඒ විදිහේ තත්ත්වයක් පවතින විට මේ ලෝක දහසේ මම කොහොමද පාලනය කරන්නේ? යොන්සෝ මනසිකාරී කියන්නේ ඔන්නෝ පැත්තට වැටිලා තමන් පිළිබඳව ඉස්සරහට සල්ලු කරමින් යන සිතිවිලි මාක්‍යය. ඒක තමන්ගේ අත ගැන හිතන්න කකුල ගැන හිතන්න තමන්ගේ කට ගැන සෝමන්ද මොකක්ද ගැනවත් හිතන්න. ඒකේ ඒ අවස්ථාවේදී ඒ යෙදෙන හැටි ඒවා පිළිගන්න වෙලා තියෙනවා. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ මං හොඳට මූණ හොදලා යාවේ. ආ සමහර වෙලාවට මේ මොනවා හරි ගෑවෙන්න පුළුවන්. නැත්නම් තුවාලයක් සිද්ධ වෙන්න පුළුවන්. යා හිතපො මූණ නෙවෙයි. අන්න ඒ විදිහට තමන්ගාව ඉඳලා බාහිර ලෝකෙටම තමන්ගේ යෝනිසෝ මනස්කාරය. සිතිවිලි ක්‍රමය නිවැරදි මගට හරවනකොට ඇයි ප්‍රධාන වශයෙන් තමන් ගැන මේක ගන්න උනේ වැඩි හරියක් හැම වෙලේම දුක් විඳින්නේ තමන් නිසා. ලෝක නිසා දුක් විඳපු කිසිම කෙනෙක් තමන් නිසාමයි ලෝකේ මෙයා දුක් විඳලා තියෙන්නේ. ඒ මොකද? අපි කියමු දැන් ස්වාමියායි භාර්යාවයි යම් කිසි රණ්ඩුවක් වෙනවා බහින්වත් වීමක් වෙනවා. ඒ මොකද? තමන් නිසායි ඒ රණ්ඩුව තව කෙනෙක් එක්ක අල්ලන්නේ. මොකද මෙයා මට උදව් කරන්නේ නැහැ. මෙයා මට කිය මට කරන්නේ නැහැ. මා ගැනයි රණ්ඩුව. ඒකට හැම වෙලේම මේ සීලවල් තමා නිසා ලෝකේ තමන් නිසා තමන් මූලික කරගෙන හැදිච්ච මොකද ඒ ඒ මූලිකත්වයේ නිසා ඉස්සෙල්ලා තමන්ට මේ ලෝකයෙන් බලාපොරොත්තු වෙන දේ තමන්ගෙන් තමන්ට ලැබෙන්නේ කියලා දකින මට්ටමට තමන්ගේ දැනීම ඉස්සරහට දාපු හැටි මේක එහෙමනම් අන්න මේ වස්තුව මම එනකොට මම ප්‍රතිසන්දිය ලැබුවේ හිතයි හිත විසිරීමේ ශරීරය හැදේ හිත විසින් හදාපු ශරීරය තමයි ගම්මින් මම පාවිච්චි කරන්නේ මේ චිත විසින් හදාපු ශරීරයෙන්වත් හිතට ඕන දේ ලැබෙන්නේ නැහැ. චිත ඒක ජනේක චිත විසින් පිළිගන්න වෙලා තියෙනවා මේ ලෝක දාසිය කියලා කියන්න, හිතන්න, තීරණය කරන්න, පිළිගන්න කිසිමක්. අන්න ඒක නිසා මේ ඒ ඒ මේ මේ ආත්මවලට ආපුවා, ඒ ලෝකවලට ආපුවා. ඊහි අවස්ථාවේදී තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ඒ ක්‍රියාවන් වල යෙදෙන අවස්ථාවේදී ඒ ඒ දේ ඒ ඒ ආකාරවලින් ලැබෙන එක පිළිගන්න හැර වෙන කිසි දෙයක් කරන්න බෑ දැන් අපාරට ආදී තියනවා යන්න කියලා ගලක් කරනවා පිළිගන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? ගල ගලේ තන තිබුණා. කකුල හැදිලා තින්නේ සිජද පිළිවෙලට. එනිච්චාම හිඳුණා. ඒක මම පිළිගත්තා. ඔන්න ඔය විදිහට මේ ලෝක ධාතිය සියල්ලම මා පිළිගන්න ඕනේ කියලා හිතන් තීරණයට ගත්ත හැටි එතෙන් දෙනවා ලෝකය පිළිබඳව තමා විසින් දත යුතු නිවැරදි ආකාරයෙන් දැන් තේරිලා තියෙනවා. තවත් එකක් තවත් කෙනෙකුට තවත් පොතතියා මේ පුද්ගලයාට ඕන විදිහට නෙවෙයි අර ධාතුන්ගේ ශක්තිය හැටියට ක්‍රියාත්මක වෙන හැටියට ඒවා සිදු වෙනවා ඇති. ඔන්නෝක හරියට ඔයගේ අවශ්‍යල බලනකොට ඔය මොකක්ද තුන සිද්ධ වෙලා තිබෙන්නේ ඔය අර කිව් දානයයි සිද්ධ කරන්නේ. දාන සීල භාවනා කියලා තුනක් තමන්ගේ ජීවිතය සංවිධානය කියලා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා නම් ඔය ඔතන ඔච්චර මාට්ටු දාලා එහෙම මෙහෙම සිටලා කරු පෙන්නලා කලේ මොකද්ද? තමන් අනුන් සතු තමන් සතු නැතු දේ අයිතිය තබාගෙන ඉඳලා සතුකම අයිති කර මේ අත්තර වේලාව තමයි දානේ. ඒ දානේ නිසා ඒ අත්හැරීම සිදු වෙන්නේ අර කිව්ව සම්මා දිට්ඨිය සංවිධාන වුණාට පස්සේට කම්ම බෑ. ඒකට දැන් මෙතන සම්මා දිට්ඨිය ගැන කතා කරද්දී අපි ඒකත් එක්ක වෙන වචන දෙකක් දැම්මා ආමිෂ ප්‍රතිපත්තිය. එතකොට මේ ආමිෂ ප්‍රතිපත්තියත් මේ පරතෝගෝස ප්‍රත්‍යයයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙක එක හා සමාන නැත්නම් එක මේ එකම අදහසකින් දුන්න වචන දෙමේ වාක්‍ය දෙකේ වෙනස දිස වෙන එකේ වෙනසක් ආමිෂ ප්‍රතිපත්තිය කිව්වේ අපේ ඉන්ද්‍රියන්ද ගොදුර වෙන සියල්ලම ආමිෂ ඒවල සිත පහල කරන්න නිසා එතකොට ප්‍රතිපත්තිය කියලා කිව්වේ තමන්ට යම් බඳු තත්ත්වයක්ද තමා සිතෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වයක සිතපත් කිරීම නැවත නැවතපත් කිරීම ප්‍රතිපත්තිය කියනවා. ඒක දැන් අපි නිරන්තරයෙන්ම දුකක් නැති තත්ත්වය ජීවිතේ බලාපොරොත්තු වෙනවා. ඒකෝදී ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ ඒ සිතිවිලි වලයි ඒ දුක කියන කට ගන්න. ඒකෝර මේ ලෝකේ අපට අසකනාසය ආදී මේ ඉන්ද්‍රියන්ට ගොදුරෙන් මේ සෑම දෙයකින්ම අපේ අර බලාපොරොත්තු தත්වයට සිතපත් කර ගැනීම ඊවැය උදව්වෙන් කරන නොකර වෙන මේ ලෝක දහති ක්‍රන්ද ක්‍රමයක් නැහැ ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් සාමාන්‍ය බෞද්ධ දේශනාවලින් පෙන්නනවා ආමිෂ එකක් ප්‍රතිපත්ති එකක් කියලා. ආමිෂ එකක් ප්‍රතිපත්ති එකක් නම් තොන්නේ පරතෝගෝස ප්‍රත්‍යේ ආ වර්ෂේ මනසකාරයේ කියන විශ්කරණ වෙනවා. ඒත් ඒක නිසා මේක ඇත්තේ කියනවා නෙවෙයි සාත්‍යත්ව උපනකොට අර බාහිර තමා සමග හමු වෙන දේ දේ තමා දුක් නැති තත්ත්වයක් හදන පුණ්‍යමය චේතනා පැත්තට නැත්නම් කුසල පැත්තට හරවගන්න ඔහු සමර්ථ වෙන්න ඕනේ. ඔය කුසල පැත්තට තමාට හමු වෙන හැම දෙයක්ම අසුරු කරමින් කුසල පැත්තට හරවන්නේ කියන එක තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ. කුසල පැත්තේ කියන්නේ සමාගේ සිත නොපිනවන පැත්තෙන් අයින් කරලා පිනවන පැත්තට දමා ගැනීම. ඒකට නොපිනවන පැත්ත නොපිනවන පැත්තට සිත වැටෙන්නේ නැති අපි කලින් මේ දේශනාවෙන් කිව්වා. ඒකට පිනවන පැත්තට වැටෙන හැටි දැන් දේශනාවේ කියනවා. එතකොට <clears throat> පිනවන පැත්තට හිතපත් කිරීම තමයි පින්කම කියලා නම ඒතර හැම වෙලෙම පිළවන පැත්තට ඒ පුද්ගලයාගේ සිතිවිලි දම දම යනවා නම් ඒකට කියන්නේ මොකක්ද? ඒක තමයි ප්‍රතිපත්ති රකින්නවා. ආරක්ෂා කරනවා කියනවා. ඒක. ඒතකොට එයා නිරන්තරයෙන් යාට අය පූජනීය ස්ථාන ආදී දේවල් වල ඇලිලා ඉන්න බෑ. ඒ මිනිස්යාගේ ජීවිතේ එයා බලාපොරොත්තු වෙනවා මෙලෝ සැප පරලෝ සැප කෙලවර නිවන් සැප කියලා අවස්ථා තුනකින් එයාගේ ජීවිතේ සපවත් වෙනවා. එතකොට අපි දැනට පුරුදු වෙලා තියෙන හැටියට මේ යෝනිසෝ මනසිකාරය ගැන කිව් ක්‍රමයට අනුව අපි අර මෙලොවසම බලාපොරොත්තු වෙනවා නම් අපි ඒක නිකන් નિરાයාසයෙන් විශ්මකින් කරනවා වගේ කරන වැඩක් නෙවෙයි. සැප බලාපොරොත්තු වෙනවා නම් කුසල් කරන්නේ. ජීවිතේ මොකද හැම වෙලේම පීඩා නොවන අකුසල් නොවන පැත්තට සිත හරෝමි ක්‍රියාව යම් තාක්ද ඔහු කරන්නේ අන්නේ වෙලාවට සැපයි. යොමුද මෙලොව වශයෙන් මිනිහ ක්‍රම බලාපොරොත්තු වෙනවා නම් දිවාර දෙක්කී යා පින්කම් කරන්න. පින්කම් කියේ මොකද්ද? අර තමාට හැමෙන්නේ හැමෙන නිමි තමාට පිදුමක් නොදෙන ආකාරයෙන් ඊළඟ සිතන්න අපි හුරු වෙනවා නම් ඒ හුරුව ගත්තා නම් අන්න ඒ හැම මොහොතකම එයා කළා තියෙන්නේ පින්කම් කුසල. ඒ පින්කම් කුසල එක්ක ජීවත් වෙනකොට අපි කිව්ව ජනවාරි මාසේ පළවෙනිද පටන් ගත්තා. ආ අද අද වෙනකන් යා කළා නම් මුළු ජීවිතේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අද වෙනතුරු මිදිය සැපෙන්දලා තියෙනවා. හැබැයි සමහර දවස්වල බඩකින් ඉඳලා තියෙනවා. සමහර දවස්වල ඉඳින් ඉන්න තැනක් නැතුව වැසිතෙන් ඉඳලා අගුවක පුදී ඉඳලා තියෙනවා. ඒ එක තැනකදීවත් මිනිහාගේ සැපයට සැපයට හානියක් කරන්නේ. ඒ වැස්ස දැනනකොටත් එයා සිත අර පුණ්‍ය පැත්තට හැරෙන විදිහට මේක නේම තමයි. ඒක මම පිළිගන්න ඕනේ. වැස්ස ලෝකේ තියෙන දයක්. මේ වෙලාවේ මට හම්බුනේ නෑ. ධ්වනිදි මං තේරෙනවා. නාන්න වෙන වෙලාවල් ඒ වගේ ඉතින් මේ වෙලාවේ නාලා ගෙදර ගිහින් හොද ගන්නවා කියලා පිය ගන්නවා කියලා නෑ හිතනකොට එතනත් විදිහට දුකක් නෑ. එයා යෝනිසෝ මනසිකාරයෙන් වැස්ස සිටුවා. එතකොට එයාට සම්මා දිට්ඨිය උපන්නා. සම්මා දිට්ඨිය නිසා එයාට සැප ලැබෙනවා. දේශපලදී නිසා එයා මුළු දවසම ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අද දවස වෙනකොට විනය වෙලා තියෙන මොනවාද සැප විඳලා තියෙනවා. ඔය සැප විඳිනේ කියේ ඔන්නෝවර තමයි මෙලව සැප කියලා කතා කරන්නේ. අපි මෙලව සැප කියලා හිතන් දැන් ඔය අපානපත්තු කළා ඔක්කොම කළා මෙලව සැප පරලෝ සැප කෙලවර නිවන් සැප හරි ඔක්කොම රයිට් කියලා එනවා. බස් කොට කොන්ත්‍රාත් එකක් බාර දීලා කාටද බුදුහාමුදුරන්. බුදුහාමුදුරුවෝ අතනත් පානක් මෙයා ගිහින් දුන්නාම ඒ පාන අරගෙන යාට මෙලොවටපත් දෙන්න ඕන පල්ලොවටපත් දෙන්න ඕන කෙලවන් නිවන්ටපත් දෙන්න ඔන්න ඔය විදිහේ බුදුහාමුදුරුවන්ට කොන්තරක් දෙන්න සිද්ධාත් දැන් අපිටයි එහෙම බෑ බුදුහාමුදුරුවෝ යම් කිසි ක්‍රමයක් දෙන්න දුන්න ඒ ක්‍රමේ පැහැදිලිව අපිට දැනගන්න ලැබුණා ජීවරාජිගේ පිටේ ඒ ඒ උදව්ව අපිට ලබා ගත්තන් පස්සේ අපි දැනගන්න ඕන හැම මිනිත්තු විඳින්න කොහොමද මේන ක්‍රමය කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි දුක් විඳින්න මෙහෙමයි, සැප විඳින්න මෙහෙමයි. ඒක ගැන මෙහෙම හිතුවොත් දුකයි. මෙහෙම හිතුවොත් සැප. ඉතින් සැප විදියට හිතන එකට කියන ප්‍රතිපත්ති. ඒකට ප්‍රතිපත්ති පුරණය කියන්නේ. ප්‍රතිපත්ති පුරණෝනේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන රකින්න. පුරණය කියලා කියෙත් මම ඉතින් රකින්න කියලා වෙන්නේ. නමුත් ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන් ගෙනකොට ඒ පුජ්‍යලයා බලනකොට මරණාසන්න මොහොත වෙනතුරු මරණ මොහොත වෙනතුරු එයා සැපයලා තියෙනවා. මේ වටා පිටාවේ තින්කම් කෙලි ගහනයි කියන අඬන අය මෙයාගේ වටා ඉඳගෙන අඳ වටේ ඉන්න. ඉතින් මෙයා හිතනවා මම තමයි මේ මිනිස්සුන්ට දන්නේ නැහැ තාම මිනිහක් දිහා බලාගෙන මරණ එකේ දිහා බලන්න සන්තෝෂ වෙන්නේ. ඉතින් උන් නැති වුණාට ඉතින් මට නම් කමක් නෑ උඹලා අඬපන්න මං ගිහින් එන්නම් කියලා යන්න ධර්ම සතුටක් තියනවා නම් ඒ මිනිහා මරණාසන්න මොහොතේදී මිනිහා සතුට ඉඳලා තියෙනවා. හැබැයි සමහර මං අහගෙන කවි කියනවා මේ රසියෙන් විතෝ මයි මරණය දිවේවා කියලා. ඕක හුඟක් හනන් එහෙනම් ඉතින් අනාත්ම පදයක් ලෝකේ නෑ. නමුත් එහෙම හිතමින් ඉන්න මිනිහාගේ අයිතිවාසිකම් ඔක්කොම නවතිනවා. එයාගේ සිහිය නැති වෙනවා. සිහිය නැති වෙනවා කියන්නේ මොකද්ද? සිතේ පවතින දේ මොනවද කියලා දැනෙන්නේ නැති තත්ත්වයට. මේ සිත පෙනීමයි සිහිය කියලා කියන්නේ. දෙයම නුගන්නන්නේ සිත පෙනී. සිත පෙනෙන්නේ නැහැ. සිත පෙනෙන්නේ දැනෙන්නේ නැහැ මොකද සිහිය නැති මට්ටමක්. ඒ අවස්ථාවට වෙන්නේ මොකද? අර යා සංසාරේ එන්නත්නම් මේ ජීවිතේ. තා සංවිධානය කරපුවාට සකස් වීම මනෝ දහතිය ඔක්කොම සටහන් වෙනවා. ඒකේ ඒ අවස්ථාවේදී ඒ සටහන් අර යාට දැනෙන්නේ නැතුණාට සිදුවෙනවා. අවසාන සිදුවිල්ලේදී අර යා සංසාරي කරපු අර ඉතාම සාරවත් වැඩපිළිවෙලට අයිති කාණ්ඩව සකස් වීම නැත්නම් කාම ධාතුව සකස් කරලා තියෙන ප්‍රමාණයේ හැටියට දුගතියට මෙයාට යන්නම බෑ. ඒ මොකද දුගතියට යන අංශක අංශක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අඩු වෙලා මේ මිනිහා. සුගතියටමයි මෙයාගේ බර තියෙන්නේ දුගතියට මොනවලෙත් කිව්වත්. අන්න ඒක නිසා මෙලවත් සැප පරලොවත් සැප කියන්නේ. එඳ මෙයාට කාටවත් මුකුත් කොන්තරක්කක් නැහැ. කොතනද ගිහිල්ලා උපන්නේ? කොයි කොයි කොයි ආත්මෙද එතන පටන් ගත්ත වෙලාව ඉඳලා ඇත්තපයි. එයාගේ දර්ශනය මිනිස්සුන්ට ප්‍රියංකරයි. එයාගේ හඬ ආකර්ශනීක ස්වරූපයක් තියෙනවා. එයා දැක්කම කාටත් හිතන උදව් කරන්න මේ මොනෙන්ද මේ අපේ මේ සිතිවිලි වල ඒ ඒ අවස්ථාවලදී සිතිවිලි වලින් ගත්ත සිතිවිලි රාවය තමයි මේ අපේ හැම හැම හැම හැම පිටකම තියෙන්නේ. ඒ යම් කිසි විදියකින් ඒ කෙලෙස් දැක්කම කෙනෙකුට වැඩි ප්‍රියජනක ස්වරූපයක් නැත්නම් ඒ මොකක්ද? එයාගේ සිතේ ඒ අර රස ධාතු අදින වෙලාවේදී තිබිච්ච ස්වરૂපයක අප්‍රසන්න භාවය ඉපදිලත් යාගේ මූලයෙන් ඇඟෙන් ශරීරයෙන් වෙන්න. අන්න ඒකට කිව්වා අර සත්‍යයේ උපදින කොට අර සිත්විදි සකස් වෙන හැටි තේරුම් කරද්දී එතකොට කිව්වොත් මේ පිටක සකස් වීමට අනුව රස ඇදෙන හැටි. ඒක දැන් මේ වෙලාවේ ඔලුවට එන්නේ මේ සකස් වෙන හැටි. ඒ සිටිවිල්ල පාස. ඒ සිත හොඳ සිතක් නම් හොඳ රසක් අදිනවා. නරක සිතක් නම් නරක රස. හොඳ රසේ නරක රසේ කියේ මොකක්ද? කටුක දර්ශනයක්, කටුක රසයක් දෙන එකයි සෞම්‍ය රසයක්, සෞම්‍ය දර්ශනයක් දෙන එකයි. ඉතින් ඒ වගේ රස ඒ රෝග දාතේ මෞ ගර්භයේ තියෙන නිසා ඒ අවස්ථාවට ඇදින්න අදවයි. ඒකද මේ කුසල් කරන පුද්ගලයා අර විදිහේ පොද සෞම්‍යත්වයකින් එයාගේ මානසික මට්ටම සකස් කරගත්ත ජීවිත නිසා උපදිනේ කොතනද එතන පොද ධාතු ඇදීම නිසා සිටේ උපකාරයෙන් අර එයාගේ දර්ශනේ ප්‍රිය වෙනවා එයාගේ සෑම එකක්ම ප්‍රිය වෙනවා එතන යාට සපවත් ස්ථානයක් අන්න ඔය ආකාරයයි මෙලෝසප පරලෝසප කියන්නේ. එතකොට ඒ විදිහේ වැඩ කිරීමේ ක්‍රියා කිරීමේ මට්ටමකින් යුක්තව එයාගේ සිත එක පැත්තකට හැරුණාට පස්සේ තමන් විසින් කරන ලද කුසලයන් කවදාවත් මකන්න බෑ. ඒක ලෝක මොනම ලෙසකින්වත් කරන්න බෑ. ඒක හේතු උකද. මේ අකුසලයේ කියන්නේ ජීවිතේ පිටින් එක්කාසේ එක ක්ලේශය කියන්නේ. කෙලෙස් අත්හැරියාම තියෙන්නේ කුසල් කියන්නේ අර ස්වාභාවික සිද්ධ. එතකොට ඒ ස්වභාවික සිතේ ආයත් අස්කරන්න බෑ සිත නැති කරන දාටයි ඒක අස්සෙන්. ඒක අර මනෝ කුබ්බංගම කියලා ඒ ගාථාවේ ධම්මපදයේ කියනවා මනසත්තේ පසන්නේය භාසිතේවා කරොත තතෝන සුඛ මන්නේති ඡායාවන් පායිනේ කිය. ඒ කියන්නේ මොකද? එයාගේ කුසල ශක්තිය හරියට මිනිහා යනකොට එන ඡායාව වගේ කියලා. අකුසල ශක්තිය හයිද කරත්තු බඳු ගුණා වගේ. ගුණාපස්සේ යන කර්ත්‍ය වගේ. ඒකෝ ඒකින් පෙන්නනවා අකුසල පක්ෂය අයින් කරන්න පුළුවන් එකක්. කුසලය සකස් වුණාට පස්සේ ජීවි ජීවිතෙන් අයින් වෙන්නේ නැහැ. ඇයි? ඒක ජීවිතෙත් එක්ක තියෙන එකක්. ඒකට අර බාහිර කුණු කන්දල් සුද්ධ කිරීමේ ක්‍රමයකයි අපි මේ බෞද්ධ දේශනාවකින් අපි කතා කරන්නේ. මේ කුණු කන්දල් ඉවර වෙනකොට ඉතුරු වෙන සිතේ මොකක්ද ඉතුරු වෙන්නේ? අන්න ඒක තමයි ප්‍රභාස්වර සිත කියලා කියන්නේ. ඒ ප්‍රභාස්වර සිත කාර්යයි කියන්නේ සාතන් වහන්සේට විතරයි මේ පුජ්‍යලයා සසර දුකින් මිදලා අමා මහ නිවන්ටපත් වෙනවා කුමක් නිසාද? අර යෝනිසෝ මනසිකාරයෙන් බලලා සම්මා දිට්ඨිය නිසා. අන්න එතකොට අපි දේශනාව අද දිවිච්ච මාත්‍රකාව අවසానයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි. ඒක දෙන්නේ මේ පින්නතුන් දෙන්නේ දැන් තේරිලා තියෙනවා. ඒ අපි විශේෂයෙන්ම අපි මතක් නෝනේ නැහැ. අපේ ජීවිතේ මොන මොන ආකාරයෙන් පරිලෝකේ අවසන් කරන්න සිද්ධ වෙයි දන්නේ නැහැ. නමුත් කොයි ආකාරයෙන් ජීවිතේ වෙනසුමක් අයිමුණක් අහිමුණක් තමත් නැහැ. ඒ මොහොත වෙනතුරු මම ඉන්නේ හොඳටයි මම ඉන්නේ සන්තෝෂයෙන් කියන්න පුළුවන් සමත්කමක් අහුරක් ඇති කරගත්තොත් ඉන් එහා ජීවිතයට කරන්න කිසිම සාත්වක් ඔච්චරයි කරන්න තියෙන එකම සාස්ත්‍ර. ඒක නිසා අධිවාරයදෙක්කි මහන්සි වෙන්න පුළුවන් විදියට මේ අහලාට යටත් වෙන්න බෑ. අපිට පුළුවන් දවුන්ට යටත් වෙලා ඒ මොකක්වත් ඕනේ නෑ. අනේ යටත් වෙනවා නෙවෙයි පොළොව යටට රින්ගන්න සැප ලැබෙනවා. යටත් වීමට වඩා යට වලකෝන් රජිකත් වෙනන් සැපසීනවා මෙන්න මේ විදිහටයි මම හිතන්නේ කියලා හිතනකොට ඕක ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවා ඇති මේ සාර්ථක වීමට සඳහා උපකාරයක් වශයෙන් තමයි මේව තෝරලා දෙන්නේ එම නිසා මේ මුල් කාලයේ තුළ මේවාට සම්බන්ධ වෙමින් තම තමන්ගේ සිතිවිලි යොදමින් මේකේ තියෙන අගය සලකාගෙන මේ නියම ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා සිතමින් මේ ධර්ම ශ්‍රවණය කිරීමේදී ඒ සිතිවිලි පහළ කරන සෑම දිනාටම සිදුවෙනා වූ යහපත සලකාගෙන ඊට අනුව සතුටටපත් වෙනා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් මේ ස්ථානයටත් අප අප ඇසුරු කරන්නා වූ ස්ථානයටත් අධිපූජ්‍ය සියලු දිව රාජ සම්මියා මේ සතුටටපත් වේවා මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිසමා ගමන් කරවමින් ජීවිතයෙන් ගන්න තියෙන මේ මුදාර අයිතිවාසිකම් කරගන්න ඒක ඉලක්ක කරගෙන ඉන්නකත් ඒ දිවරාජ සම්බන්ධ වෙන්නේ සීමේ පරිලෝකයේ මෝක්‍යාදී ඥාති වර්ගයාටත් මොකද පිළිතුරුත් දොසතුන්ද තම තමන්ට මේ ස්ථේකාන්තුල සියලු බලන්න ආමාන්‍ය පිණිස සේවාදා කරගෙන තාවකාලිකයි කියලා ආරාධනා ආශ්‍රිතය සම්බුදුන් සෝලේවා කියලා පාරා අභිවාදන සීලස විග්‍රහාමාරි ආයින්නෝ සුඛං වන්නා විරෝධ සම්පරි සග්ගම් පච්චිමේච අතෝනි සම්පත්‍ති නාතේ සිංජන